ගේ හර සරණිය සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කරෙන වින්දනීය විමර්ශනයක් ගේ හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය ප්‍රේමය පිළිබඳ ප්‍රස්තුත කොටගත් ගී කොයි තරම් ලියවෙනවද එකම මාතෘකාවක් ගැන මේ තරම් ගේයපද ලියවෙනකොට එකම දෙයක් ගැන මේ තරම් ලියවෙන්නේ ඇයි කියලා අපට හිතෙනවා. මොනතරම් ඒ ගැන ලියවුණත් එපාවීමක් ඒකාකාරී භාවයක් ඇති වෙනවද? නැහැ. ඒකට හේතුව තමයි අපූර්වත්වය. අපූර්ව වස්තු නිර්මාණය අපට ඒකාකාරීත්වය ඇති කරන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ ප්‍රතිභාව කියලා. කවියන්ට ගේයපද රචකයන්ට ප්‍රේමයේ විෂය වෙන්නේ අපූර්වත්වයකින්. ඒකයි අපට නීරස නොවෙන්නේ. අතීතයේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් ප්‍රේමය තවදුරටත් වස්තු විෂය වේවි. අපූර්වත්වය නිසාම එහෙම නැත්නම් ප්‍රතිභාව නිසාම අපට වෙහෙසක් නොදැනීවි. තරුණයෙකුගේ සිතක තරුණියක් පිළිබඳ ප්‍රේමයක් හටගන්නවා. ඒ බව ඇයට ප්‍රකාශ කරමින් ඔහු ඇයට ඇරයුම් කරනවා ඔහුගේ ආදරය බාරගෙන ඔහුගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නයි කියලා. කොයිතරම් සුලභ සංසිද්ධියක්ද මේක? මේ කාරණය කොයිතරම් සමාජයේ සිද්ධ වෙනවද? ඒත් මේ සංසිද්ධිය ප්‍රතිභාපූර්ණ කවියෙකුට ප්‍රතිභාපූර්ණ ගේයපද රචකයෙකුට මොනතරම් අපූර්ව ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක තහවුරු කරන ගීතයක් අද මා ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කළා. නින්දද හිසර වැදී සැලෙන අද නංවන දුක් ගී ඔබට ඇසෙන වද චන්දන මල් පතුරා ඇති යහලට කන්ද කපා පායන් රන් ඔබට තේරුණාද ඒ තරුණයාගේ ආරාධනාව ඇයට ඉදිරිපත් කරන ආකාරය හරිම අපූර්වයි. මින්දද හීසර වැදී සැලෙන හද නංවන දුක්ගී ඔබට ඇහෙනවද. මින්දද කියලා කියන්නේ අනංගයා. අනංගයා තමයි ආදරයට අධිපති දෙවියන්. අනංගයා තමයි තරුණ හදවත් තුළට ඔහුගේ මල් හීතල විදින්නේ. මේ තරුණයා තරුණියගෙන් අහන්නේ මින්දද හීසර වැඩි සැලෙන හදවත තුලින් නැගෙන දුක් ගීතය ඔබට ඇහෙනවද කියලා. මගේ හිතේ ඔබ ගැන ප්‍රේමයක් ඇති වුණා නැත්නම් ඔබට මා ආදරය කරනවා කියලා මේ මේ කාලේ ඇහෙන ගීතවල ඍජුවම කරන ප්‍රකාශනය මේ පදවලින් කොයිතරම් අපූර්ණත්වයකින් ප්‍රකාශ කරනවද? මින්දද හීසර වැඩි සැලෙන හදින්නගෙන දුක්ගී ඔබට ඇහෙනවද කියලා අහුවහම ඒක කොයිතරම් ප්‍රබල ප්‍රකාශනයක්ද? කොයිතරම් ධ්වනිපූර්ණද? ඒ අදහස ඇතුළෙම තියෙනවා ඈ නිසා හටගත් ප්‍රේමයෙන් ඔහු විඳින වේදනාව, පීඩාව, සම්ප්‍රලම්භ ශෘංගාරය. ඒ වචන තුල කැටි වෙලා තියෙනවා මේ සියල්ලම. චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන්සඳ කියන පද හරිම ප්‍රබල සංකේත. චන්දනමල්, ඒ කියන්නේ සඳුන් මල්. සඳුන් මල් කොයිතරම් සුවඳද? ඒ සුවඳ අතුරා ඇති යහනට කන්ද කපාගෙන පායන්නයි ඔහු පුන්සඳට ආරාධනා කරනවා. මේ පුන්සඳ තමයි තරුණිය. මේ සඳුන් ඇතුරු යහන තමයි තරුණයාගේ අවංක නිර්මල හදවත. තුරඟ කුප්ප පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ තුරඟ කුපිට නැගි නීල වලාකුළු ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ පිබිදුණු දැසින් බලා හිනිමි මම පිබිදුණු දෑසින් බලාහිඳිමි මම කුසුම් සිනාකැන් හදපුරවා තුරගා කියන්නේ අස්වයා නිල්පාට වලාකුළු අසෙකු පිට නැගී ගුවන් ගැබේ ඒ කියන්නේ අහසේ ඈතට ඇදෙද්දී මොනතරම් ප්‍රබල රූපකයක් ගොඩනැගීමද බලන්න. නිල් වලාකුල් කොහොමද අසකු පිට යන්නේ මේ තමයි රූපක අලංකාරය ඒ විදිහට තමයි ඔහුට අහස දර්ශනය වෙන්නේ ඔහු සිතවිලි මවන අවස්ථාවයි ඔහු විචිත්‍ර කර අපට දක්වන්නේ එවැනි සුන්දර අවස්ථාවක පිබිදෙන දෑසින් ඔහු බලා සිටිනවා ඇගේ සම්ප්‍රාප්තිය ඒ වගේම ඇගේ කුසුම් සිනා කැන් සිනහව මල් පොකුරු වලට උපමා කරනවා බලාපොරොත්තුව තමයි මේ සිනහවෙන් නැඟවෙන්නේ ඒ සිනහා ඔහු මල්වලට සමාන කරනවා. ප්‍රේමයේ සම්ප්‍රලම්භයේ ආශ්වාදයට ඔහු ඔහුගේ ජීවිතය විවෘත කරනවා. මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලූපටින් මුදා මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලූපටින් මුදා නෙත්මිනි පහනින් පහන් කරනු මැන නෙත්මිනි පහනින් පහන් කරනු මැන අනාගතේ මම් පෙත පාදා සදහි සර වැටි සැලෙන අද නංවන දුක් ගී ඔබට ඇසෙන වද චන්දන මල් මෙතුවක්කල් මුව මඩල වසා සිටි අන්දකාර සලුපටින් මුදා කියලා කිව්වහම ඔහු ඇයව උපමා කරන්නේ පුන්සඳටනේ. සඳ අන්දකාර සලුපටකින් වැහිලා තිබුණේ. අපට චිත්තරූපයක්ම වෙනවා සඳ වලාකුල් වලින් වැහිලා තියෙන හැටි. ඒ වගේ ඇය මෙතෙක් ඔහු දිහා සෙනෙහස මිශ්‍ර මදහසකින් බලලා නැහැ. ඔහු දැන් ඉල්ලා සිටින්නේ මින් පස්සෙවත් පෙර වගේ අඳුරු බැලුම් නොහෙලා ආදර සිනහවකින් මුව සරසාගෙන දෙනෙත් නැමැති මැණික් පහනින් හාත්පසම ආලෝකවත් කරන්න කියලා. එතකොට අලුත් ලෝකයක් ඇති කරගෙන අනාගතයට යන මම්පෙත පෑදේවි. මොනතරම් ප්‍රබල ගේයපද රචනයක්ද මේ කෘතහස්ත ගේයපද රචක මඩවලෙස් රත්නායකයන්ගේ නිර්මාණයක් අපේ ගේයපද සාහිත්‍ය සුහුඹුල් කළ ශ්‍රේෂ්ඨයෙක් ඔහු මේ වගේ ගේයපද රචනා අගය කරන්නට ලැබෙන එකත් පෙර පිනක් හැටියටයි මේ තනුව තුළ තිබෙනවා මේ සංගීත සංයෝජනය කිසිදාක සිංහල සංගීත ශේත්‍රයෙන් මැකී යන්නේ නැහැ. ජාතියේ ගාන්ධර්ව පද්මශ්‍රී පණ්ඩිත් ගුරු අමරදේවයන් තමයි මේ නිර්මාණය බිහි කළේ. එතුමන්ගේ මధుර ස්වරයෙන්ුයි අප මේ ගීතය සැමදාම රස විඳින්නේ. කිසිවෙකුට මෙවැනි ගායනයක් කරන්නට පුළුවන් දැයි මට නම් හිතා ගන්නට බෑ. දැන් මා ඔබට ආරාධනා කරන්නේ මේ විශිෂ්ට නිර්මාණය යලිත් මුල සිට අග දක්වා දැහැන්ගතව ආස්වාදනය කරන්න. නින්දද පීසර වැදී සැලෙන මද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් පතුරා ඇති යහනට කන්ද කපා පා යන්න සිට නැගි නීල වලාකුළු ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ තුරඟ කුපිට නැගි නීල වලාකුළු ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ පිබිදුණු දැසින් බලා හිනිමි මම පිබිදුණු දෑසින් බලාහිඳිමි මම කුසුම් සිනාකැන් හදපුරවා මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලූපටින් මුදා මෙතුවක්කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලූපටින් මුදා නෙත්මිනි පහනින් පහන් කරනු මැන නෙත්මිනි පහනින් පහන් කරනු මැන අනාගතේ මම් පෙත පාදා මින්දද හිසර වැති සැලෙන අද නංවන දුක් ගී ඔබට ඇසෙන වද චන්දන මල් පතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන්සන් මින්දද හිසර ඔබ රසවින්ද ඒ මියුරු ගේය පද රචනය දිවංගත මඩවලේ ශ්‍රත්නායකයන්ගේ බව මා ඔබට කීවා. එතුමා අපේ සිංහල ගීත සාහිත්‍යයට කළ සේවය අනුපමේයයි. ජාතික ගුවන්විදුලියේ සිංහලංශයේ සේවය කරපු කාලේ ගුවන්විදුලි sannivedaka වශයෙන්ුත් එතුමා කැපී පෙනුණා. ඒ වගේම අක්කර පහ නවකතාව මල්මෙන් කඩුපුල් වැනි කෙටි කතා සංග්‍රහයන් ඉදිරිපත් කරමින් අපිට හරිම අපූර්වයි. එතනින් හරි අපූරු ගේයපදවලක් ඔහු අතින් නිර්මාණය වෙනවා. කරේ ගමනින් ආලිය පරදන ඉකිරිලියා ටිකිරිලියා කලින් තරන් ලිඳට ගියා කලින් තරන් ලිඳට ගියා කලින් තරන් ලිඳට ගියා අපි අහලා තියෙන අර පුංචි කවියේ ඉන්න ටිකිරිලියා රත්නායකයන් අප ඉදිරියේ මවා පෙන්වන්නට උත්සාහ කරනවා. ඇගේ නිල් පාට ඇස් දෙක මහනෙල් මල් වගේ කියලයි ඔහු අපට කියන්නේ. ඇගේ වත පුන් සඳ වේ. ඇගේ මුහුණ පුන් සඳක් වගේ. ගමන නාලිය පරදවන සුළුයි. නාලිය කිව්වේ ඇතින්න. ඇතින්නකගේ ගමනිනුයි ඈ ගමන් කරන්නේ. ඈ ලිඳ වෙත යන්නේ. කලෙත් තරම් ලිඳ වෙත යන මේ ටිකිරිලියා මොනතරම් සුන්දර යුවතියක්ද කියා මේ රචකයා අපේ සිතේ චිත්ත රූප මවන හැටි හරි අපූර්වයි. කියමුල සුන්දර යුවතියගේ ගමන් විලාසය අපට මැවී පේනවා වගේම කියඹු ලතාවක් ඇගේ නළලේ වදින හැටි අපට චිත්තරූපයකින් මවා පෙන්නන්නට ගීත රචකයා උත්සාහ කරනවා. කියඹු ලතාව කිව්වේ සුළඟින් එසවෙලා නළලේ වදින කේස්රොදකට. ඒ කියඹු ලතාව නළලේ වදිනකොට ඒ මුහුණ දකින අපසිත් තුළ නව රසයක් ජනිත ගම්මානයටම ඈ සම්පතක්. හිරු පිබිදෙන්නෙත් ඔබ දකිමින් කියලයි රචකයා කියන්නේ. එතන තියෙන්නේ උත්ප්‍රේක්ෂා ලංකාරය. හිරුපායා එන උදෑසන තමයි ටිකිරලියා අලිඳට යන්නේ. ඒත් ගේපද රචකයා ඒ ස්වභාව ධර්මයේ සංසිද්ධිය අන්‍ය ආකාරයකින් නව්‍ය ආකාරකින් ඉදිරිපත් කරනවා. ඒකයි උත්ප්‍රේක්ෂා ලංකාරය කියන්නේ. ඇගේ සුන්දරත්වයෙන් මුළු ගමම මිහිරෙන් පිරෙනවා. විහඟ ගීත එහෙම නැත්තං කුරුළු ගීත සදමිනුයි ඈලිඳ වෙත යන්නේ. ඒ කියන්නේ මේ උදෑසන කුරුල්ලන් ගී ගයනවා. ඒ ගී ගයන්නෙත් ඇයට බොඹවයි ගේය පද රචකයා අපට කියන්නේ. උදනෙක්කේ වතුර සොයා උදනෙක්කේ වතුර සොයා ටිකිරිලියා ටිකිරිලියා කලෙත් අරන් ගින්දට ගියා ගින්ද වට කර කබර උදෑසනමයි ඇය වතුර සොයා ළිඳට ගියේ. ඒත් මේ සුන්දර යුවතියට හරිම අකරතැබ්බයක් සිදු වුණේ. ළිඳ වට කර සිටියේ කබරගොයෙක්. ඒ අතරේ කකුල කෑවේ දියබරියා. අපට පුරුදු කවිය පද ටිකමයි අගට එකතු කරන්නේ මේ ගේය පද රචනය. මේ කබර ගොයාත් දියබරියාත් සංකේත. රූමතියකට වින කළ නරුමයන්. මඩවල ස්රත්නායකයන් ගැඹුරු විග්‍රහයකට යන්නේ නැතුව අර ළමා කවිය විදිහටම අපට අරුමැසිවාදී సౌందర్యවාදී ප්‍රවේශයකින් පමණක් ඉදිරිපත් කරනවා. ස්ත්‍රී රූප సౌందర్యය පමණක් තේමාව කරගෙන ඔහු මේ නිර්මාණය නිම කරනවා. ගේපද රචනයේට ආශා කරන කෙනෙකුට මඩවලේ රත්නායකයන් අපූර්ව ආදර්ශයක් දෙනවා. සාමාන්‍ය ජන කවියකින් මොනතරම් අපූර්ව නිර්මාණයක් කරන්න පුළුවන්ද කියලයි ඔහු අපට පෙන්වා දෙන්නේ. මේ අපූර්ව නිර්මාණය තවත් සුන්දර වෙන්නේ මෙයට යොදලා තියෙන තනුවෙන්. දේවානන්ද වෛද්‍යසේකරයන් තමයි මෙහි සංගීතය නිර්මාණය කරන්නේ. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ දේවානන්ද වෛද්‍යසේකරයන් අපේ නූතන තරුණ පරපුර හඳුනන්නේ නැති තරමයි. ඊටාම සුළු නිර්මාණ කිහිපයක් පමණයි ඔහු අතින් බිහිවී තිබෙන්නේ. හැබැයි ඒ ස්වල්පය අති විශිෂ්ට නිර්මාණ. අපේ දේශීය සංගීතයේ නොමැකෙන සලකුණක් ඔහු. දුර්ලභ ගණේ කටහඬක් ඔහු සතුයි. ඔහු Tamanගේ ඒ දුර්ලභ මියුරු හඬින් මේ ගීතය ගයා තිබෙනවා. නියම සිංහල ගැමි හඬ අපේ හදවත් තුළ රජ කරවන්නට ඔහු සමත් වෙනවා. මා දැන් ඔබට මේ අපූර්ව නිර්මාණය යලිත් මුල සිට අග දක්වා ශ්‍රවණය කරමින් එහි සැබෑ ආස්වාදය විඳින්නට ආරාධනා කරනවා. මේ ගීහරසරණී වැඩසටහන ගැන ඔබ දක්වන අදහස් අපි ඉතා අගය කරනවා. දුරකථනයෙන් අපට කතා කරමින් ඔබ දැනටත් දක්වන සහයෝගය අපට ප්‍රබල ශක්තියක්. කොළඹ දෙක උද්‍යාන වීදියේ සිට අපට කතා කළ අබේ වික්‍රම මහතා දැක් වූ අදහස් අපේ වැඩසටහනට එකතු කරගන්නට අපි උත්සාහ කළා. අපගේ දුරකථන අංකය 0.71 80යි 44යි 0.07 0.71 80යි 44යි 0.07 අපේ ලිපිනය නිෂ්පාදිකා ගීහර සරණිය ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 දැන් මම මඩවලේස් රත්නායකයන් දේවානන්ද වෛද්‍යසේකරයන් යන දෙදෙනාගේම සුසංයෝගයෙන් බිහිවුණු මේ මිහිරි නිර්මාණය අපූරු නිර්මාණය ඔබට මුල සිට අග දක්වා ශ්‍රවණය කරන්න ඉඩ සැලසමින් ඔබෙන් සමුගන්නවා ඇගේවට පුන් සඳරේ ගමනින් නාලිය පරදන ములుగమ සොයා සිකිලියා ටිකිලියා කලෙත් අරන් ඉඳට ගියා ලිඳ වට කර කබර ගියා කලේ තරම් ලිඳට ගියා කලේ තරම් ලිඳට ගියා කලේ තරම් ලිඳට ගියා කලේ තරම් ලිඳට ගියා කලේ තරම් ලිඳට ගියා ගී හරසරණියෙන් ඔබත් සමග රැඳුනේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය මහතා නිෂ්පාදනය සුරේකා පෙරේරා بدوم